දෙවන පරිච්ඡේදය කුමරෙකුගේ උපත මහා කස්සප හිමියන් විසින් භික්ෂූන් කැඳවා සංවිධානය කරන ලද ප්‍රථම සංගායනාව පැවැත්වෙන්නේ රජුන්ගේ නිවහන නම් අරුත ඇති රජගහනුවර සමීපයේය. එය බිම්බිසාර රජතුමාගේ අගනගරයයි. ප්‍රධාන නුවර වටකොට යෝධ පවුරක් අභිමානවත්ව නැගී සිටී. එහි මුර කුළුණුද, නිරා එන මුර කපළුද, යෝධ දොරටු 32ක්ද, රහස් දොරටු 64ක්ද වෙයි. බුදුන් වහන්සේ රජගහ නුවර පිළිබඳව හොඳින් දැන සිටියහ. උන්වහන්සේ ඒට සමීප වූ තම ප්‍රධාන ආරාමය වූ වේළුවනාරාමයෙහි වරින් වර පුරා වසර 12ක් කල් ගෙවා ඇත්තාහ. අනන්ත ලක්කන සූත්‍රය එනම් ශුන්‍යත්වය හා ආත්ම රහිත බව ගැන දේශනාව ඇතුළු බුදුන් වහන්සේගේ තවත් බොහෝ අගනා දේශනාවන් සිදු වූයේ මේ සමීපයේ වූ ගිජු ලිහිණි පර්වතය එනම් ගිජු කුළු පච්ච එවත් ගිච්ඡ කූට අඩවියේය බුදුන් වහන්සේ භාවනාවෙහි නියලුණු පිප්පලි ගුහාව රජගහනුවරින් පිටත ඒ සමීපයෙහි විය එසේම උන්වහන්සේ ස්නානය කළ කර්ණාද පුකුණද ඒ අසල වෙයි පැමිණ සිටි රහතුන් වහන්සේලා හැම දිනා වෙතම රජගහනුවර පිළිබඳව යහපත් මිහිරි මතකයන් ඇත. ප්‍රථම සංගායනාව සඳහා මෙහි එක්රැස්වීමට හැම දිනාම තුටු වෙතැයි මහා කස්සප හිමියෝ දනිති. හුදකලාව වනවාසීව දශක දෙකකට වැඩි කලක් විසූ මහා කස්සප හිමියන් කිසිම අයුරක සංවිධානාත්මක කටයුත්තකට සහභාගී වීම බොහෝසේ අසාමාන්‍ය විය. එසේ වුවද බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු භික්ෂුන් වහන්සේලා විනයධර සංඝ සමූහයක් ලෙසින් තබා ගැනීමෙහි වැදගත්කම උන්වහන්සේට තදින්ම වැටහුණ බැවින් උන්වහන්සේ මෙම ප්‍රථම සංගායනාවේ මුලසුන හොබවති වනගතව ඊ타ම සරල දෙවියක් ගෙවූ මහා කස්සප හිමියන්ව බුදුන් වහන්සේ හැඳින්වූයේ ධූතාංග ධාරින් අතරින් අග්‍ර වූ තෙරණුවන් හැටියටයි. උන්වහන්සේට ආරාමයක සුව පහසු ඇතිව ජීවත් වන්නට හැකි උවද හැම විටම උන්වහන්සේ විවර එලි මහණේම නිදහසේ ජීවත් වන්නට කැමැත්ත පෑහ. උන්වහන්සේ සප්ත පර්ණි ගුහාව මෙම සංගායනාවට සුදුසු ස්ථානය ලෙසින් තෝරා ගැනීමෙන් එහි හුදකලා බවද ස්වභාවික සුන්දරත්වයද රජගහනුවරට සමීපත්වයද යන සියලු කාරණා ගැන සැලකිලිමත් වීම හැම දිනාටම සරිලන විසඳුමක් විය. සප්තපර්ණී ගුහාව සැබවින්ම එකිනෙකට යා වූ ගුහා හතකින් සැදුම් ලද්දකි. එය විසල් විවර පෙදසක් වටකොට නැගෙයි. මෙහි අජාත සත්තු රජුන් විසින් නිමවන ලද විසල් මණ්ඩපය සංගායනා රැස්වීමට ඊටාම සුදුසුය. සමහර රහතුන් වහන්සේලා ගුහාව ඇතුළත විසීමට කැමැති වූ අතර එයින් ඇතමෙක් අසල වන දහනෙහිම විසීමට වැඩි කැමැත්තක් දැක්වූහ. සප්තපර්ණී ගුහාව පිටුපස කඳු වෙතින් ගලා බස්නා සප්ත ධාරා දිය එළි මහ පොළව යට භූගත ජලාශයක්සේ සියලු දෙනාට අවැසි ජලය සපයයි. මෙම ජලයට සම්බන්ධිත උණු දිය උල්පත්ද වෙයි. මේ නිසා සංගායනා කාලය තුල භික්ෂුන් වහන්සේලාට උනුදියෙන් පෑන් පහසු වන්නටද සැනහෙන්නටද හැකිය. මුල්ම රැස්වීමෙන් පසු ආනන්ද තෙරණුවෝ ගුහා සංකීර්ණයේ තම කුටිය වෙතට සෙමෙන් පාතබයි. රහතුන් වහන්සේලා 509ට අජාත සත්තු රජතුමා ප්‍රණීත දානයක් පිරිනමා අවසන්ය. දැන් දිවා විහරණයටද නිසීදනයටද මිතුරන් හා සංවාදයටද කාලයයි. ආනන්ද හිමියන්ට පුත්කලිකව උවටැන් කරන සෝපාක තෙරණුවෝ සංසුන්ව මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේව ගල් ඇතුරු මග ඔස්සේ මග පෙන්වා කැටුව යතේ. සෝපාක තෙරණුවන්ද රහත්ඵල ලැබූ අයකි. උන්වහන්සේ තම 45 වීන් 38 වියක්ම අරහත්ව කල් ගෙවා ඇත්තාහ ආනන්ද හිමියෝ ඊ타ම ප්‍රාණවත්ව දිස්වෙති මගදී පසු කෙරෙන අනෙක් රහතුන් වහන්සේලාට ආචාර කරමින් උන්වහන්සේ ගමන් ගනිති එයට යාවෙන තවත් මගකින් එන මහා කස්සප හිමියෝ උන්වහන්සේ දෙසට ඇවිද එමින් අමතති ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේගේ නිසීදනයට මගේ කුටියට වඩින්න ගරු අනුරුද්ධ උපාලි ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ද එහි පැමිණිති බක්කුල හිමියෝ හිමාලයෙන් විශේෂ ඖෂධ පැලෑටි ගෙන එති ඒවා වැළඳූ පසු ඔබ වහන්සේ කතා කරන විට හඬ ශක්තිමත්ව තබා ගන්නට හැකි වෙතැයි උන්වහන්සේ ස්ථිරසාරවම කියති. ඒ සියලු සූත්‍රයන් හඬ නගා දෙසන්නට ඔබ වහන්සේට නිසැකවම පූර්ණ ශක්තිය ලැබෙනවා. ගරු මහා කස්සප හිමියනි ඔබ වහන්සේගේ උනන්දුව හා උපකාරය අගේමි. ඔබ වහන්සේගේ කරුණාබර ආරාධනය පිළිගනිමි. අද සංඝයා වහන්සේලාට විනය නීති විස්තර කිරීම උපාලි හිමියන් අතින් ඊටාම හොඳින් සිදු වුණා. මේ රැස්වීම අවසාන වන විට ඒ සියල්ල පිළිවෙලකට සකස් වන බව මට තහවුරුයි. එසේමයි විනය නීති මාලාව සහ ධර්මය පිළිවෙලින් සකස් කර පිටකයන්ට බෙදා වෙන් කර සුරකීමට අපට හැකි වේවි. මහා කස්සප හිමියෝ පිළිතුරු දෙති. රැස්වීමේදී ධර්මය හා විනයට මුල් තැන දෙනවා උවත් බුදුන් වහන්සේගේ ජීවන චරිතයද සටහන් කර තැබීම වැදගත් යයි මට හැඟෙනවා. ආනන්ද හිමි ප්‍රකාශ කරයි. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයට අදාළ කතා කීම ගැන උන්වහන්සේගේ අදහස දන්නවානේ සාමාන්‍යයෙන් උන්වහන්සේ ඒවා ගැන උනන්දු නොකර අපට වඩාත් අරමුණු කරන්නට යයි කීවේ පණිවිඩයට මිස පණිවිඩ කරුවා වෙත නොවේ මහා කස්සප හිමි පවසයි පරිණිර්වාණයෙන් පසු බුදුන් වහන්සේගේ මහා පෞරුෂය වටා කල්ලිය ගොඩනගෙනවාට උන්වහන්සේ නොකමැති වූ බව මා හොඳින්ම දන්නවා. නමුත් උන්වහන්සේගේ ජීවිතයේ ඓතිහාසික සටහනක් තැන්පත් කර තැබීමේ වරදක් මා නම් දකින්නේ නැහැ. අපට ඒ සඳහා ඇති එකම අවස්ථාවත් මෙය වන්නට පුළුවන්. මේ සියල්ල දෑසින් දුටු අප සැම මේවාට සාක්ෂි දරන්නට තවත් සංගායනාවක් එනතුරු මිහිපිට රැඳෙන්නේ නැහැ. අප සමග උන්වහන්සේ ගත කළ ජීවිතය පිළිබඳ කතාව ධර්මය ඉගෙන ගන්නා අයට සේම පසුකාලීනව සංඝ සමාජයට ඇතුළු වන අයටත් ආදර්ශයක් වන්නට පුළුවන් බවයි මගේ සිතුවිල්ල යයි ආනන්ද හිමි පවසයි ඔබ දන්නා ලෙසට බුදුන් වහන්සේ අසම සමයි එය අපට උන්වහන්සේ නොඑක් වතාවල පැහැදිලි කර දුන්නා. තවද උන්වහන්සේ අපට අනාත්ම తত্ত্বය උගන්වුවා. මම යයි කියා සදාකාලික සත්වේකු නැති බව වටහා දුන්නා. දැන් ඔබලා කතා කරන්නේ ඒ මම නම් පුත්කලේකු ගැන කතාවක් නිර්මාණය කිරීම ගැනයි. හොඳයි. මේන් වසර 10කට පසුව උපන් කෙනෙකුට මේ ධර්මයේ පැමිණියේ කොහෙන්දයි දැනගන්නට උවමනාවක් ඇතිවනවා. එය මුලින්ම දේශනා කළ තැනැත්තා ගැන දැනගන්නට උවමනාවක් ඇතිවනවා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. ගරු ආනන්ද හිමියන් ඒ ආකාරයෙන් පවසන විට එය ඇත්තෙන්ම හොඳ අදහසක් බව පැහැදිලි වෙනවා. මා මුලින්ගත් තීරණයට එය පටහැනි. මෙයින් අවුරුදු 100 ගණනකට පසු මිනිසුන් බුදුන් වහන්සේ ගැන විමසන බව මට දැකිය හැකියි. ධර්මය පතුරවා හැරීමට සංඝ සමාජයක් තහවුරු කළ තැනැත්තා කවුදයි ඔවුන් විමසාවි. අපේ මේ කාර්යයේ වැදගත් කොටසක් ලෙස එසේ බුදුන් වහන්සේගේ ජීවිත කතාව ඉදිරිපත් කිරීම ගැන මා දැන් සිතන්නට වුණා. උන්වහන්සේ ඉවන් දෙයකට කැමැති වේදයි මට තහවුරු නැතත් මේ කටයුත්ත සඳහා උපකමිටුවක් පත් කළ යුතුය. අප සම්පූර්ණ කරන එම ජීවන චරිතය එවිට මේ සභා වාරය අවසානයේදී එය හැමදිනාටම ප්‍රයෝජනයට ගත හැකි මහා කස්සප හිමි ප්‍රතිචාර දක්වයි අපේ මෙම සිහිපත් කිරීම මතක සටහන් තැබිය හැකි ධාරණ ශක්තිය ඇති භික්ෂූන් දස දෙනෙකු මම කැඳවන්නම් බුදුරදුන්ගේ ජීවන චරිතය සකස් කිරීමට එකඟ වූවාට මහා කස්සප හිමියන්ට තුති පුද කරනවා දැන් ඔබ වහන්සේ අප බුදුන් වහන්සේගේ දහම උන්වහන්සේ පැන වූ විනය හා උන්වහන්සේගේ ජීවන චරිතය වාර්තාගත කිරීමේ සම්පූර්ණ වගකීම භාර ගන්නවා. ඔවුන් කඳු ගැටයක ගැඹුරු බැම්මක් වෙතට ලන්වන විට සෝපාක හිමි ආනන්ද හිමියන්ගේ වැලමිටක් අල්ලා ගනී. මහා කස්සප හිමියෝ අනෙක් වැලමිටට අත තබති. මෙසේ තිදෙනා තවත් padi කිහිපයක් බැස ගුහාවට යන පටු මඟට අවතීර්ණ වෙති. විසල් අතුරු කුටියට ඇතුළු වන විට ඔවුහු හිස පහත් කරති. පටු සංක්‍රමණ මඟක් දිගේ ඉදිරියෙන් මඟ පෙන්වා යන්නේ මහා කස්සප හිමියෝයි. දැනටම උන්වහන්සේගේ විසල් කුටියෙහි උපාලි පුන්න අනුරුද්ධ බද්ධිය මහා කච්චායන සහ බක්කුල ආදී තෙරණුවෝ එක් රැස්ව සිටිති. බුදුන් වහන්සේගේ ජීවිතය සටහන් කිරීමට උප කමිටුවක් පත් කිරීමට අප මේ එන අතර කතා කළ දෙය විනය හා ධර්ම පිටකයන්ට එකතු වන උතුම් ඕන පූර්ණයක් වේවි යයි අපට හැඟිනවා මහා කස්සප හිමියෝ තේරුම් කරති එය ඊටාම ශ්‍රේෂ්ඨ අදහසක් බක්කුල හිමි එකඟ වෙයි. තථාගතයන් වහන්සේ ජීවමාන වූ කාලයේ උන්වහන්සේට සමීප වූවන් වූ අප සියලු දෙනා මේ මිහිමතින් තුරන් වන්නට පෙර එය කළ යුතුයමයි. මගේ සිතුවිල්ලත් එයමයි. ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති. මෙතන මේ මොහොතේ රැස් වූ පිරිසම එම කටයුත්තට ඊටාම සුදුසු වූවන් වීම හුදෙක් අහඹුවක් නම් නොවේයි. දැන් එය ආරම්භ කිරීමට මතක ශක්තිය ඇති දක්ෂ භික්ෂුන් කැඳවන්නේයි සෝපාක තෙරුන්ට බාර කළේය. හොඳයි හිමියනි, ඒ හිමිවරු එන තුරු මම ආනන්ද හිමියන් සඳහා හිමාලයෙන් ගෙන ආ ඖෂධ පානය පිළියෙල කරන්නම්. මහා කස්සප හිමියන්ගේ කතාවෙන් මට වැටහුණේ මේන් ආනන්ද හිමියන්ට අවශ්‍ය ශක්තියත් එසේම උන්වහන්සේගේ මధుර කටහඬෙහි ප්‍රාණවත් ස්වර රැකගැනීමත් ඉටුවන බවයි බක්කුල හිමියෝ කියති. මෙය ඇසෙද්දී ආනන්ද හිමියන්ට සිනහගියේය. දැන් බක්කුල හිමියන්ට වයස අවුරුදු 105කී උන්වහන්සේ අසූවියේදී තමයි පැවිද්දලද්දී උන්වහන්සේගේ සෞඛ්‍යාරක්ෂාවෙත් දිගු කාලීන ජීවිතයේත් රහස හිමාලයෙන් ගෙන ඖෂධයක් නම් තමාද එය පාවිච්චියටගෙන බැලීමේ වරදක් නැතයි ආනන්ද හිමියන්ට සිතෙයි. බක්කුල හිමි තම ගමන් මල්ලෙන් ගන්නා කුඩා රෙදි මඩියෙන් හිමාල ඖෂධ පිටතට ගනී විවර ගිනි මැලය මත දැනටම නටන දිය බඳුනට උන්වහන්සේ එයින් මදක් දමති. තවත් මද වේලාවකින් එම සුවඳති මිශ්‍රණය උන්වහන්සේ මෙටි බඳුනකටලා ආනන්ද හිමියන්ට පිළිගන්වති. ඒ හිමියෝ එය සිනාවකින් දෝතින් පිළිගනිති. බක්කුල හිමියන්ට පින් සිදු වේවා. නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් ඔබ වහන්සේ අපට හොඳම දේ කුමක්දයි දන්නවා ඔබ වහන්සේ මා ගැන සිතීම ගැන මා ඊටාම කෘතඥ වෙනවා ඔබ වහන්සේ අප සමග තව වසර 40ක් ගත කරන බවත් ඒ කාලය නිරෝගීව හා ශක්තිමත්ව වෙසෙන බවත් අපට විශ්වාසයි ආනන්ද හිමියෝ කරුණාවෙන් පිළිතුරු දෙති. මගේ ආයුෂ කාලය ගැන පෙර නිමිති පැතිරී ඇති හැඩයි. බක්කුල හිමියන් පිළියෙල කළ ඖෂධීය පානය පිළිගැනීමට සෝපාක හිමියෝ පෙරලා වඩිති. උන්වහන්සේ සමග තවත් මතක ශක්තිය ඇති දක්ෂ භික්ෂුන් වහන්සේලා දස නමක්ද වෙත් වැඩිහිටි තෙරවරුන්ට වැඳ උන්වහන්සේලා ගුහා බිත්තියට පිටදී අසුන් ගනිති. අප ආරම්භයට ලෑස්ති බුදුන් වහන්සේගේ ඥාති සොහොයුරන් වූ ගරු ආනන්ද ගරු අනුරුද්ධ ගරු බද්ධිය යන හිමිවරුන් තිදෙනා මුල්ම දිනේ පටන් උන්වහන්සේගේ ඇසුර ලදායයි ඔබ වහන්සේලාගෙන් එක නමක් මේ පුවත අරඹනවා නම් යහපතී මහා කස්සප හිමි පවසයි ආනන්ද හිමියෝ පිළිතුරු සපේති යහපති ගරු මහා කස්සප හිමියනි බුදුන් වහන්සේ මෙලොවට බිහි වූ දාම මමද උපත ලැබූ බව පවසමින් මගේ කතාව ආරම්භන්නම් උන්වහන්සේගේ උපතට අදාළ සියලු තොරතුරු මා දෙමාපියන්ගෙන්ද නෑදෑ අයගෙන්ද උන්වහන්සේ උපදින්නට පෙර පෙර නිමිති කී අයගෙන්ද ඇසූ දේ මම පවසන්නම් මේ කාලයේදීම උන්වහන්සේ බුදු වීමටගත් තීරණය පිළිබඳව මට පැවසූ දෙයද මම පවසන්නම් එම තීරණය ගැන දැනගන්නට ඊටාම කැමැත්තෙමි වඩාත් උනන්දුවෙන් හරි බැරි කෙහි හිඳගත් උපාලිහිමි කියයි ආනන්ද හිමියෝ තවදුරටත් කතා කරති බුදුන් වහන්සේ බුදුන් වහන්සේ මේ භවයෙහි සිද්ධාර්ථ කුමරුන්සේ මිහි මත ඉපදෙන්නට පෙර සේතකේතුනම් බෝධිසත්වයයි දස දහස්සක් වල සියලු දෙව්රජුන් එකතු වූ අවස්ථාවක් තිබුණා. ඒ හැමදිනා පැමිණ සේතකේතු දෙවියන්ට කියා සිටියේ එතුමා දස පාරමිතා පුරා සම්පූර්ණ කළ බැවින් බුදු වීමට කාලය පැමිණ ඇති බවයි එය උන්වහන්සේගේ අවසාන භවය බවත් නිසි කල පැමිණි කල සම්මා සම්බුද්ධත්වයට පත්වන බවත් උන්වහන්සේට දෙනුම් දෙනු ලැබුවා දාන ශීල නික්කම්ම ප්‍රඥා විරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෙත්තා උපේක්ඛා යන දස පාරමිතාවන් කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන්ද උන්වහන්සේ මේ தത്വයට පැමිණි බව තථාගතයන්ම අපට වදාලා මෙසේ උන්වහන්සේ මෙම පාරමිතාවන් 10ම තුන් ආකාර බැගින් 30 වතාවක් පුරා සාක්ෂාත් කරගත්තා බෝධිසත්වයන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගත් පසු දෙව්, මිනිස්, බඹුන් ආදී සියලු සත්වයන් සංසාරයෙන් එතෙර කරන්නට ධර්මය දේශනා කරන්නට හැකිවන බවද දෙව් රජුන් පැවසුවා. මෙම දේව ආරාධනාවට බෝසතුන් එක් සැනින් එකඟ වූයේ නැහැ. මේට පෙර බෝසතුන් කළ ආකාරයටම උන්වහන්සේ පස් මහා බැලුම් බැලුවා. මුලින්ම බුදුවරයෙකු බිහිවන්නට මෙය සුදුසු කාලයේදයි උන්වහන්සේ විමසා බැලුවා. දෙවනුව බුදුන් වහන්සේගේ එළඹීමට සුදුසු ද්වීපය විමසා බැලුවා. තෙවනුව ඒ සඳහා සුදුසු දේශය විමසා බැලුවා. සතරවෙනුව බෝධිසත්වයන්ට ඉපදීමට සුදුසු පවුල විමසා බැලුවා. පස්වෙනුව බෝධිසත්වයන්ගේ මව වන තැනැත්තියගේ ආයුෂ විමසා බැලුවා. ඒ විමසීම් පහේ ප්‍රතිඵල මොනවාද? සෝපාක හිමි විමසයි. මෙය ඉපදීමට සුදුසු කාලය බවට බෝසතුන් නිගමනය කළා. තමා කපිලවස්තු නුවර සුද්ධෝදන රජුට සහ මහා මායා දේවියට දාව ඉපදීමට තීරණය කළා. මේන් පසු සියලු සක්වල දෙව් බඹුන්ගෙන් අවසරගෙන උන්වහන්සේ නන්දන වන දෙවි උයනට පිවිසියා මේ සුන්දර රම්‍ය ස්ථානයේදී තම පෙර පින්වත් දෙවිය ගැන මෙනෙහි කර දෙව්ලොවින් චුත වන්නට පිළියෙල වුණා බුදු වන්නට සිටියේදී කපිලවස්තු නගරය තෝරාගත්තේ ඇයි සුද්ධෝදන රජුන් සහ මහමායා දේවිය තම දෙමාපියන් ලෙස තෝරාගත්තේ ඇයි? බක්කුල තෙරුන් විමසයි. මෙවිට අනුරුද්ධ හිමියෝ මෙසේ පිළිතුරු දෙති. මේට පෙර බුදුවරයන් බිහි වූ එකම ද්වීපය ජම්බු ද්වීපය බව ඔහු දුටුවා. බෝසතුන් බිහිවීමට සුදුසුම පරිසරය එය බවද දුටුවා. මේ විසල් ජම්බුද්වීපයේ බිහිවීමට සුදුසුම තැනද උන්වහන්සේ විමසා බැලුවා. පෙර බුදුන් වහන්සේලා උපන්නේ එහි මධ්‍ය දේශයේ බවද දුටුවා. තවදුරටත් බලද්දී එහි කපිලවස්තුපුරය ශාක්‍යයන්ගේ රාජධානිය බවත් තමාට සුදුසුම එතැන බවත් වටහා ගත්තා. එහි රජු සුද්ධෝදන රජතුමා මිහි මත මුල්ම තෝරාපත් කළ රජුන් වූ මහා සම්මත රජුන්ගෙන් පැවත එන බවත් ඒ පෙළපත නිර්මල ශාක්‍ය වංශකයන් බවත් බෝසතුන් දුටුවා. තවද සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පරිපූර්ණ කළ ඒ රජබිසව බෝසතුන්ගේ මව වීමට වාසනා ලද්දිය බවද දුටුවා සම්මා සම්බුදුරජාණන් වීම සඳහා මිහිමත ඉපදීමට අවශ්‍ය ඒ උතුම් කාරණා පහ මිහිදී සපිරුණ බව බෝසතුන් දුටුවා මේ හැරෙන්නට මට හැඟෙන්නේ චතුරාර්ය සත්‍ය සහ වෙනත් වැදගත් ධර්මය උගන්වීමට සුදුසුම පරිසරය ජම්බුද්වීපය බව බෝසතුන් දැනගත් බවයි දැන් සේම යලි දුර අනාගතයේදී මෙම පෞරාණික ඌත් උතුම් ඌත් ද්වීපයේ බොහෝ දුක් වේදනාවන් විඳින ජන සමූහයක් පිහිවේවි අනුරුද්ධ හිමියන්ගේ මෙම පෙරනිමිති කීමට එකඟව රහතුන් වහන්සේලා හිස නමති එදවස කපිල වස්තුව ගැන ඔබට මතක මොනවාද සිද්ධාර්ථ කුමරුන් උපන් කාලයේ මොන වාගේද බක්කුල හිමි උනන්දුවෙන් විමසයි මම ඒට සතුටින් පිළිතුරු දෙන්නම් සිද්ධාර්ථ කුමරුන් සහ ආනන්ද කුමරුන් ඉපදෙන විට මගේ වයස 15යි භක්තිය තෙරණුවෝ පිළිතුරු දෙති මේ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95කි සිද්ධාර්ථ කුමාරයා කිරුළ හැරගිය විට දේශය පාලනය කළේ මමයි. මට ඒ දවස් හොඳින් මතකයි. ඒ දැනට අවුරුදු 80කට පෙරයි. ඒ දවස හැමදිනාම සිද්ධාර්ථ කුමාරෝපත්තිය ගැන කතා කළා. උන්වහන්සේගේ ශරීර ලක්ෂණ ගැන උන්වහන්සේගේ අනාගතය ගැන අනාවෙකි ගැන කතා කළා. ඒ හැරෙන්නට මහරජතුමා බොහෝ කාලයක් පුල පුලා බලා සිටි පුත් කුමාරයා පන්විට එතුමාගේ බලාපොරොත්තු අරමුණු ගැන කතා කළා. කපිලවස්තුව ශාක්‍යයන්ගේ සුන්දර වූ රාජධානියයි. එය හිමාල කඳුවැටි පාමුල සිට ගංගානම් ගඟ දක්වාම විහිදුනා. අනෝමා ගංගාව හිමාලයෙන් පහතට ගලා අවුත් රාජධානිය මැදින් ගලා කුඹුරු කෙත් සරුසාර කළා. ශාක්‍යයන් ගොවියන් සේම කොපල්ලන් ලෙසට වැඩ කළා. සුද්ධෝදන රජකම් කළත් ඇතැම් විට කුඹුරු වැඩට උදව් කළා. ශාක්‍යයන් ඊටාම ලස්සන කඩවසම් උදවියයි. ශක්තිමත් කඩවසන් පිරිමින් සේම ලාලිත සුන්දර වනිතාවන් ශාක්‍යයන් අතරේ සිටියා. මගේ මාමණ්ඩිය වූ සුද්ධෝදන මහරජතුමා අවන්කව දස රාජ ධර්මයෙන් රජකම් කළා. දස රාජ ධර්ම මොනවාද? පොන්න තෙරුන් විමසුවේ වාර්තාගත කිරීමට අවශ්‍ය බැවිනි. ඔබ වහන්සේද යුවරාජ තනතුර දරන විට ඒ ආකාරයෙන් පාලනය කරන්නට ඇතිනේ. මා එකල ලාබාලයි. ඒ මා භික්ෂුවක් වන්නට පෙර ආතුවයි. නමුත් ආපසු බලන විට මාද එය නිසි ආකාරයෙන් කරන්නට ඇතැයි සිතනවා. බද්දිය තෙරුන් අවන්කවම පවසයි. මුල්ම රාජකාරිය දානයයි. එහිදී හැමදිනාටම නිදහසේ ජීවත් වීමට ත්‍යාගවන්තව කටයුතු කළ යුතුය. අනුන්ගේ දුකේදී පිහිට විය යුතුයයි. රජ කෙනෙකුන් වස්තු තණ්හාව හෝ බැඳීම නැතුව ජීවත් විය යුතුයයි. හැම විටම රටවැසියාගේ යහපත සඳහාම යෙදවිය යුතුයයි. දෙවනුව ශීලයෙන් ජීවත් විය යුතුයයි. ජීවිත හානි නොකළ යුතුයයි. බොරු කීමෙන් වැළකිය යුතුයයි. සොරකම් නොකළ යුතුයයි. අනුන්ගේ දේ කඩා වඩා නොගත යුතුයයි. කාමයෙහි වැරදි හැසිරීමෙන් වැළකිය යුතුයි. පරදාර සේවනය නොකළ යුතුයි. රහමෙර පානය නොකළ යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ පංච ශීලයට මෙය සමානයි. තුන්වැනුව පරිත්‍යාගශීලී විය යුතුයි. හැමගේ යහපත වෙනුවෙන් ඒ පරිත්‍යාග සිදුවිය යුතුයි. තමන්ගේ සුව පහසුව කීර්තිය පමණක් නොව අනුන් වෙනුවෙන් ජීවිතේ පවා දීමට හැකි විය යුතුයි. සතරවැන්න අව්‍යාජත්වයයි සේවය කිරීමේදී බියෙන් තොර විය යුතුයි. තම අරමුණු අවන්කව ඉටු කළ යුතුය වෙයි. මහජනයා නොරවටිය යුතුය වෙයි. පස්වැන්න මද්දවයයි කරුණාවෙන් තම වැසියන්ට සැලකිය යුතුය වෙයි. හයවැන්න තපසයි කල් ක්‍රියාවේදී සරල විය යුතුයයි. සරලව ජීවත් විය යුතුයයි. කාමසුකල්ලි කානුවේ අන්තයට නොයා යුතුයයි. Tamangeema හැසිරීම පාලනය කරගත යුතුයයි. සත්වන්න අක්‍රෝධයයි මෙහිදී කිසිවෙකුට වෛර නොබැඳිය යුතුයයි අටවැනුව අවිහිංසාව ප්‍රගුණ කළ යුතුයයි යුද්ධය හා එයින් සිදුවිය හැකි ජීවිත හානියද වැළකිය යුතුය වෙයි. සාමයේම ප්‍රගුණ කළ යුතුය වෙයි. නමවැන්න ශාන්තියයි, ඉවසීමයි, අවබෝධයයි, දුක් ගැහැට, අපහසුතා, නිന്ദා විඳ දරා ගන්නට, ඒවායින් කෝප නොගන්නට රජුන් ඉගෙනගත යුතුය වෙයි. අවසානයේට දසවැන්න අවිරෝධයයි මිනිසුන්ගේ කැමැත්තට එරෙහිව නොයා යුතුය වෙයි. ඔවුන්ගේ යහපතට සුදුසු දෙයට විරුද්ධ නොවිය යුතුය. තම රටවැසියා සමග එකඟත්වයෙන් රට පාලනය කළ යුතුය. මා අවංකවම ප්‍රාර්ථනා කරන්නේ අනාගතේ පාලකයන්ද මෙම දසරාජ ධර්මයන් හදවතින්ගෙන ක්‍රියාවට යොදවාවි කියයි. එසේ කළහොත් ලෝක සාමය මිසකයි පුන් හිමි පවසයි බද්දිය හිමියනි කපිලවස්තුව පිළිබඳව තවත් විස්තර කීවොත් හොඳයි නේද කපිලවස්තු නුවර වටා පවුරක් තනා තිබුණා ආරක්ෂාවට මහා මාලිගයේ සීම අමාත්‍යවරුන්ගේ મંદિરද තිබුණේ පවුරෙන් ඇතුළතයි හැම දෙයම ගඩොලින් නිමවා උළු සෙවලි කර තිබුණා. නගරය අවට පිරිසිදු දිය සපේන ලින් කිහිපයක්ම තිබුණා. ඒවත් ආරක්ෂාව උදෙසා ගඩොල් බිත්තියෙන් වටකොට තිබුණා. පවුරෙහි යෝධ දොරටු සතරක් තිබුණා. ඒ හැම එකක්ම අඩි 19ක් පළලයි. වීදි ගලෙන් නිමවා තිබුණා. රජුන්ගේ සේවකයන් මේවා නිති පිරිසුදුව තබාගත්තා කපිල වස්තුවට නැගෙනහිර පැත්තින් තිබුණේ තවත් ශාක්‍යයන් විසූ කෝලිය නම් කුඩා රාජධානියයි. එහි රජුත් මහා නාමයි. එහි අගනගරය දෙව්දහනුවරයි. පෙර ශාක්‍ය කුමරුන් දිය කෙලියට ගිය වෙවේ නම තමයි ඒ නුවරට දී තිබුණේ. ඒ වැව කොතරම් සුන්දර වුණාදයත් නගරය ගොඩනැගුණේ ඒ වටායි. පෙරදී ඒ වැවේ දිය කෙලියට ගිය බොහෝ ශාක්‍යයන් පෙරලා කපිල වස්තුවට යන්නට අකමැතිව ඒ අවටම කෝලිය ජනපදය ගොඩනැගුවා. ඔබ වහන්සේත් තරුණ වියේදී දිය කෙලියේ යෙදෙන්නට ඇති බක්කොළ හිමි පවසති. "ඔව් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, නන්ද, සිද්ධාර්ථ සමග මමත් මේ වැවේ සතුටින් පීනෝ දවස් තිබුණා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. බුදුන් වහන්සේගේ පවුලේ උදවිය සෝපාක හිමි විමසයි. උන්වහන්සේ පවුලේ උදවිය ගැන ඒ තරම් කතා කළේ නැහැ. උන්වහන්සේගේ පුත්‍ර වූ රාහුලයන්ද ඒ ගැන වැඩි කතාවක් කළේ නැහැ. ඒ ඇයි? බුදුන් වහන්සේ ජීවමාන වූ හැම දිනාම තමාගේම පවුලේ අය ලෙසටයි සැලකුවේ. තමාගේම ලේන් මසින් සැදුනාය කියා ඔවුන්ට විශේෂයක් කළේ නැහැ. උන්වහන්සේ ඔවුන්ට දයාව කරුණාව පෑවා නොවේ. ඔවුන් නෑදෑයන් වූ පලියට ඔවුන්ට විශේෂ සැලකීමක් කරන්නට සිතුවේ නැහැ. අනුරුද්ධ හිමි ප්‍රතිචාර දක්වයි. බුදුන් වහන්සේගේ මෑණියන් ගැන ඇත්තෙන්ම මෑණිවරුන් දෙදෙනාම ගැන යමක් කියන්නට හැකිද? පුන්න තෙරණුවෝ විමසති. මහානාම රජුන්ගේ වැඩිමහලු දියණිය මහාමායා බාල දියණිය මහා ප්‍රජාපති පද්දේ හිමි පිළිතුරු දෙයි. මේ දෙදෙනාම අති සුන්දරයි. එකල ඉන්දියාවේ නොඑක් රජුන් එක් බිරිඳකට වඩා තබාගත්තත් ශාක්‍යයන් එකම බිරිඳක් ඇති අයයි. නමුත් දේශ සීමාවක කැරැල්ල මැඩ පැවැත්වීම නිසා සුද්ධෝදන රජුගේ පිය රජු සිංහ හනු තම පුත් කුමාරයාට විශේෂ වරයක් දුන්නා සොයුරි කුමාරිකාවන් දෙදෙනාම උත්සවාකාරයෙන් විවාහ කර ගැනීමට මහමායා දේවිය වසර 20ක් යනතුරු ගැප් ගත්තේ නැහැ. සිද්ධාර්ථයන් බිහි කරන විට ඇගේ වයස 36යි. ලාබාල මහා ප්‍රජාපතියට සුද්ධෝදන රජුන්ගෙන් දරු දෙදෙනෙකු ලැබුණා. සිද්ධාර්ථයන්ට පෙර උපන් දියණි සුන්දරී නන්දා සහ පසුව උපන් නන්ද පුත් කුමාරයා යන දෙදෙනා අප අතර නන්ද තෙරණුවෝ දැන් නැහැ. උන්වහන්සේත් අද අප අතර සිටියානම් කොයිතරම් අගනේද? මහාමායා දේවිය දුටු සිහිනයේ කතාව මා හැමදාමත් අගය කරනවා. බක්කුල හිමියෝ කියයි. කරුණාවෙන් ඒ සිද්ධිය වදාරන්න. අනුරුද්ධ හිමි කතා කරයි. මටත් ඒ සිහිනිය වැදගත් වූ නිසා එය කියන්නට මට ඉඩ දෙනු මැනවි. මා ඒ ගැන වසර 80ක් සිටුවා. ඒ සිහිනය කපිලවස්තු ඉතිහාසයේ වැදගත් කොටසක් නිසා හැම ගැමියෙකුම එය කියන්නේ වෙනස් ආරයකටයි. මමත් ඒ කොටස මා දන්නා ආකාරයට පවසන්නම්. මට ඒ කීවේ මහා මායාවන්ම තමයි. එවිට මට වයස අවුරුදු 7යි. ඇගේ තවමත් නූපන් දරුවා කෙරෙහි එවිටත් ඈ තුල වූ සෙනෙහස ඇගේ හඬෙහි මිහිර මට කිසිදාක අමතක වන්නේ නැහැ. අවසානයේ හෝ සත්‍යම සිද්ධිය හෙළිවේ යන සිතවිල්ලෙන් සියලු ගරුතර සංඝ රත්නය අනුමැතිය දෙති. ඇසල පුරසඳ පිරී එන නමවැනි දින මුළු කපිල වස්තුවම උත්තරපල් නැකතේ වාර්ෂික උත්සවය පවත්වන දිනයයි. මේ උත්සවයේ වෙනස හැම දිනම රහමෙරින් ඈත්ව සිටීමයි. මුළු නුවරම මලින් සැරසී තිබුණා. හැම දොර කඩකම දොර පඩියකම සුවඳති නන්වන් මල් රැඳුණා. නගර පවුරවල බිත්තිවල සායම් කළ දැවයින් හැදූ සැරසිලි තිබුණා. නගර මන්දිර පිටත පමණක් නොවේයි. මහමග දෙපස වෘක්ෂයන්හි පවා මේ සැරසිලි රැඳුණා. දින කිහිපයක් තිස්සේ නැටුම් යාදිනි හා වෙනත් ආගමික වතාවත් සිදු කෙරුණා මේ වසරේ මහා මායා දේවිය උත්සවයන්ට සහභාගී වූයේ නැහැ. ඒ වෙනුවට ඇය පින් දහම් කටයුතු කරමින් දුප්පතුන්ට දාන මාන දුන්නා. උත්සවයේ අවසාන දිනයේ ඇය ගඟ බඩ අසපුවක විසූ අසිත දේවල තවුසානන් දක්නට ගියා. ඔහු පැවැත්වූ ආගමික වතාවත්වලට ඇය සහභාගී වුණා. අනතුරුව පෙරලා මාලිගයට පැමිණ තම සොහොයුරිය මහා ප්‍රජාපතීන් සමග රාත්‍රී භෝජන වැළඳුවා. තමා දවස මුළුල්ලේම මෛත්‍රිය කරුණා පෙරදරිව මෙත් වැඩූ බව ඈ කියා සිටියා. මෙයින්ම ඈ අසීමිත සතුටකින් සැහැල්ලුවකින් සිටියා. රාත්‍රී භෝජනයෙන් පසු ඇය සිරියහන් ගැබ වෙත ගොස් රජතුමා බැහැදක තමාගේම රාජකීය සයනාගාරයට ගියා. සභා ගර්භයේ හැමගේම පූර්ණ අවධානය දැන් අනුරුද්ධ හිමියන්ට ලැබෙයි. සියල්ල මතකේ සනිටුවන් කරගත හැකි භික්ෂුන් වහන්සේලා සිය අභ්‍යන්තර දසුන්හි සියලු තොරතුරු එක් රැස් කරගත්තේ දැස් පියාගත් ගමන්ය. දැන් සිහිනයට ඈ මට කීවේ ඒ සන්ධ්‍යාවේ ඊතා පහසුවෙන් නිදාගත් බවයි විවර කවුළුවෙන් ඇගේ සිරුර මත්තට පුර සඳ එළිය ගලා ආවා ඇය කී ආකාරයට සිහිනයේදී ඇගේ සයනය ඉහළට එසවුණා එය කවුළුවෙන් පිටතට අහස් ගැබට පාවී ගියා දෙවිවරුන් ඒ සයනය හිමාල කඳු මුදුන්වලට ගෙන යනු ඈ බලා සිටියා සඳරැස් ධාරා හිම මත සුදු සුදුවට දිලිසෙද්දී ඇය උසම කඳුකට අතරින් පාවී ගිය ඒ ගමන හරිම අසිරිමත් වූවා දෙවිවරුන් අවසන එම සයනය අනෝතප්ත විල ඉවුරෙහි ඊතා සංසුන්ව තැන්පත් කළා අනතුරුව දෙවගණන් ඇයව අනෝතත්ත විල් තියෙන්න හවා නොයෙකුත් වර්ණයෙන් දිදුලන මිනි එබ්බ වූ ඇඳුමෙන් පැළඳුමෙන් ඇයව සැරසුවා ඊළඟට ඇය දුටුවා කිරිමින් සුදෝසුදු දවල ඇත් පැටවකු පිපුණු රත් නෙළුමක් හොඳින් ගෙන එනවා ඒ ඇත් පැටවා කෙරෙහි ඇය තුළ වූ අනූපමේය සෙනෙහසක් ආදරයක් උපන්නා තුන්වරක් ඇයවටා පැදකුණු කළ ඇත් පැටවා කුංචනාද පවත්වා ඇගේ ගැබට දකුණින් ඇතුළු වූවා. මේ අනාගත බුදුවරයාණන් පිළිසිඳගත් මොහොත බව ඇය පැවසුවා. දස දහසක් ලෝක සක්වල ගුගුරමින් සෙලවුණා. පසුදින අවදි වූ ඇය රජතුමාට සිහිනයේ විස්තර පැවසුවා. මේ සිහිනේ අරුත සොයන්නට විමසිලිමත් වූ රජු කුතුහලයේ නිසාම සිහිනේ තේරීමට නොයෙක් දිසින් බමුණු නැකත්කරුවන් කැඳෙව්වා. එයින් එක් අයෙක් කියා සිටියේ දේවිය ගෙන යන ලද අනෝතත්ත්වවිල ආසියාකරයේ නොයෙකුත් ගංගාවන්ගේ මුල් උපත සිදුවන ස්ථානයයි. බ්‍රහ්ම පුත්‍ර ගංගානම් ගඟ ආදී නොයිකුත් ගංගා එතනින් උපදින බවයි. ඒ විල්දිය ගලා ගොස් ලෝ තලේ හැමදෙනා පෝෂණය කරන්නාසේ ඔවුන්ගේ පුත්‍ර රත්නය හැමදෙනාම ආධ්‍යාත්මිකව පෝෂණය කරන බවයි. අත්‍යන්ත සත්‍යයෙන් සියලු මනස් නිර්මල කරන බවයි. ජලය ජීවිතයේ ප්‍රභවය බව ඔහු කීය හැම දෙයක්ම පවිත්‍ර කිරීමට පෝෂණය කිරීමට නම් මේ ජලය නිර්මල විය යුතුයමය. තවදුරටත් ඔහු කියා සිටියේ ඔවුන්ට බිහිවන පුත්‍ර රත්නය සියලු මිනිසුන්ගේ ස්වභාවයන් පිරිසුදු කරන බවයි. එවිට ඒ හැම දිනාටම ආධ්‍යාත්මයේ උත්තරීතර තලයන් ග්‍රහණය කළ හැකි බවයි. තවත් බ්‍රාහ්මණයෙකු කියා සිටියේ ඔවුන්ගේ පුතා එක්කෝ සතර දික්භාගය විජයග්‍රහණය කරන චක්‍රවර්ති රජ කෙනෙකුන් වන බවයි ඒ නැතිනම් හිතෙම ගිහිගෙන් බැහැරව අබිනික්මන් කරයිනම් වනවැදි තාපසේක්ව සියලු කෙලෙස් මුල් නසා තිලොවට ගුරුවන සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් වන බවයි ඒ මොහොතේ පටන් 84000ක් දෙවිවරුන් දෙව්ලොවින් පැමිණ මහා මායා දේවියගේ මැදිරියේ රැඳෙමින් ඇයවත් ඇගේ කුස රැඳි බිලින්දාත් කිසිදු හානියකට අනතුරකටපත් නොවනසේ බලාගත් බවත් පැවසෙයි. අති පාරිශුද්ධ වූ නිර්මල වූ මහා මායාව සියලු ඉන්ද්‍රිය පිනවීමේ ආශාවෙන් තොරව කල් ගෙව්වාය. ඇගේ ගර්භාෂය පූජනීයයි උතුම්ම ස්තූපයක්ම විය. ඇයට කිසිදා වේදනාවක් හෝ අපහසුාවක් දැනුනේ නැහැ. මේ පිළිසිඳ ගැනීම සැලවූ පසු රජතුමාද සියලු හිතවතුන්ද නෑදෑයන්ද ගිනිය නොහැකි තරම් තෑගි භෝග ඇය වෙතට ලැබෙන්නට සැලැස්සුවා. තම නෝපන් පුත්‍රයාදස දිවසින් බැලූ කල්හි ඇයට පෙනුනේ තම කොඳු නාරටියට හේතුව දෙපා හරස් කොට හිඳ සිටින පුතුන්්‍ය හෙතෙම ධර්මාසනයක් මත අසුන්ගත් ධර්ම දේශකේ කුසේය ඇයට පෙනුනේ ගර්භයේ හිඳ සිටින රහතුන් වහන්සේලා නිහඬව අනුරුද්ධ හිමියන්ට පූර්ණ අවධානය දෙති බෝසතුන් අවසන් වතාවට භෞතික සිරුරකට පැමිණි මේ අවස්ථාව පිළිබඳ ශ්‍රවණයේදී ඔවුහු විස්තර කළ නොහැකි තරම් සසල වෙති මට මතකයි මගේම මව ලුම්බිනි උයනේ බුදු හිමියන්ගේ උපත විස්තර කරනවා අනුරුද්ධ හිමියෝ පවසති මගේ මෑණියන්ද මහමායා දේවිය සමගින් ඒ ගමනේ ගියා චාරිත්‍රානුකූලව දරුවා ප්‍රසූත කිරීමට බිසව ඇගේ දෙමාපියන් වෙතට දෙව්දහ නුවරට ගමන් ගත්තා ඔබත් එහි සිටියා නොවේද පද්දිය මා නිවැරදි නේද ඔව් එවිට මට වයස 15යි අනිත් හැමදෙනා සේම මමත් මේ රාජකීය උපත ගැන උනන්දු වෙනුයි සිටියේ ඔබේ මවසේම බුදුන් වහන්සේගේ සොහොයුරියක වූ සුන්දරි නන්දාත් මගේ මෑණියෝත් තව බොහෝ පිරිසකුත් මුර පිරිසකුත් ආවතේව පිරිසකුත් දහසක් රාජකීය සේවක පිරිසකුත් දේවිය අනුව ගියා රජතුමා මේ මාර්ගය සුමුදුවට සකසා තිබුණා රන් දෝලාවක ගමන්ගත් දේවියට කිසිදු අපහසුාවක් දැනුනේ නැහැ. මහරජතුමා අපව පිටත් කර යවූ හරසර සහ උත්සවක්ෂීය මට කවදාවත් අමතක වන්නේ නැහැ. තරුණ සුන්දරී නන්දා කුමාරිය කොතරම් උනන්දුවෙන් සිටියාද යන්න මට අමතක වන්නේ නැහැ. ඇය හරිම අවිහිංසකව සුන්දරව සිටියේ තමාටත් සොහොයුරකු උපදින බව දැන සතුටෙනුයි. ඔහු දකින්නේ කොයි මොහොතේද කිය කියා ඇය දේවියගෙන් විටින් විට විමසුවා. දේවිය තම ඥාති දියණියට කියා සිටියේ ඉක්මනින්ම ඉක්මනින්ම ඔබට දකින්නට පුළුවන් කියායි. ඊයේ සිදු වුණාක්සේ මෙම සිදුවීම සිහිපත් කරන භක්තිය හිමි මොහොතකට නතරව යලි කතා කරයි. ඔබ හැම දන්නා පරිදි දේවියට දෙව්දහ නුවරට යන්නට තරම් ලැබුණේ නැහැ. ලුම්බිනි සල් උයනේ සුන්දරත්වයෙන් වශීව ඇය මදකට එතන නතර වෙමුයි යෝජනා කළේ ඒ සුන්දරත්වය රස විඳින්නටයි. ඇය සොබා දහමට ආදරෙයි. සල්ගස් සෙවනේ විවේක ගන්නයි ඇය සිතුවේ. ලුම්බිනිය නගර දෙක අතරේ ඇති උද්‍යානයක් දෙනුවරම මිනිසුන් මෙහි විවේක ගන්නට විනෝද වන්නට එනවා. උයනේ හැම සල් ගසකම මල් පිපි තිබුණා. හැම වර්ගයේම ගිනිය නොහැකි මල්වල සුවඳ අතරේ කුරුළු හඬත් මී මැස්සන්ගේ ගුමු ගුමුවන් වාගැබ පුරවාගෙන ඇත. උයන මැදයේම සල් ගස වෙතට දේවියගේ තෝලාව ලන්වෙත්ම දෙව් බඹුන් හැමදෙනා ඒ කායනව කියා සිටියේ మతు බුදුවන බෝසතුන් අද බිහිවන බවයි දස දහස් ගණන් දෙව්‍යමය සත්වයන් ඒ අවට රැස්ුනේ මේ පින්වත් දසුන දැක ගන්නටයි මුළු විශ්වය පුරාම දිව්‍යමය සංගීත රාව සහ සක් හඬ පැතිරී ගියා මා ඇසූ ආකාරයට දේවිය රන් දෝලාවෙන් බට හැටියේම ඇයට මල් පිපුණු සල් අත්තක් අල්ලා ගන්නට හදිසි උවමනාවක් ඇති වුණා. ඒ සල් අත්ත උක් දඬුවක් වෙලසම ඈ අතට නැමිනු අප හැමදෙනාම බලා සිටියේ විශ්මයෙන්. ඇය රන් වියමනින් යුතු සලුපට පොරවා නැගී සිටියේ සංසුන්ව රාජකීය ලීලාවෙන් අති මහත් සතුටින් ඊළඟට ඇයට දරු ප්‍රසූතියේ නිසක සලකුණු සැදුනා. ඇය වටා සිටි සේවිකාවන් පරිවාරකතුන් ඇය වටා තිරපට ඇද්දා. අප අනෙක් අය ඈත් වුණා. ඒ මොහොතේම අහසින් මල් වඩුසා වහින්නට වුණා. සංගීත භාණ්ඩයෙන් මිහිරි රාව බිහි වුණා. මා මායා දේවියගේ ස්තූපයක් වන් පංකජ දරු ගර්භයෙන් බෝධිසත්වයන් මෙලොවට බිහි වුණේ මහා පුරුෂ ලක්ෂණ සහ අනුසලකුණු සහිතව නිර්මලව පිරිසුදුවයි මේ වෙසක් මාසයේ පුන් පොහෝ දිනයයි චන්ද්‍රයා විශාක මණ්ඩලය හා සංසන්ධි වී තිබුණා මොහොතකින් ආකාශයෙන් නිර්මල දිය උල්පත් දෙකකින් වෑස්සුන දිය දහරින් දැනටම පවිත්‍ර වූ මෞතුමියගේ හා බෝසතුන්ගේ සිරුර නැහැවුනේ මුළු විශ්වයම හා සොබා දහමම අනාගත සම්මා සම්බුදුවරයාණන්ට වන්දනාමාන කරන්නට මෙනි. ගැඹුරු භාවනාවේ හිඳ සිටින රහතුන් වහන්සේලා තම තමන්ගේ අභ්‍යන්තර දසුන්හි මෙම සිදුවීමේ සවිස්තරයන් පෙලින් පෙළ ඇසෙද්දී මනසින් දකිති උයනේ පොකුණක් තිබුණා එහි එක් ඉවුරක සිට අනෙක් ඉවුරට පෙලින් පෙළ උපන් නෙළුම් මල් සතක් තිබුණා මම දන්නවා ඔබ බොහෝ දෙනා අසා ඇති බුදුන් වහන්සේ මෙලොවට බිහි වූයේ උන්වහන්සේගේ මෑණියන් සල් අත්තක් අල්ලාගෙන සිටියේදී කියා මෙය සත්‍යයි සතරවරම් දෙවිරජුන් රන් දැලකින් බිලින්දා ඔසවා මෑණියන්ට ඉදිරිපත් කළා බිලින්දු කුමාරයා නැගිට දස දිශාවට හැරුණු බවත් ඔබ අසා ඇති මා ඔබට කියන්නේ බිලින්දු සිද්ධාර්ථයන් නිසකවම අති විශේෂ වූවත් අනෙක් හැම බිලිඳකුම වගේ කියායි. ඔහුගේ දෙපායට උපන්නායකි නෙළුම් මල් ඔහුගේ පාරිශුද්ධත්වයේ සංකේතම පමණයි. පසුව බුදුන් වහන්සේ මේ නෙළුම් මල්වල සංකේතය තේරුම් කළා. ඒ නෙළුම් ගැඹුරු මඩ වගුරේ බිහිවි දිය මතු පිට පිපෙනවා. පොකුණු දිය කෙනෙකු හැදෙන වැඩෙන සමාජයට උන්වහන්සේ සම කළා. කෙනෙකු උපන් තැන හෝ හැදුණු වැඩුණු තැන කුමක් වුවත් ඒ තැනැත්තා නෙළුම් මලක්සේ ඒ පරිසරයේ බලපෑම් මැඩගෙන සුවඳ විහිදුවමින් ඉහළට නැගෙනවා. හැම කෙනෙකුටම සතුටු විය හැකි අගේ කළ හැකි ආකාරයට කෙනෙකුට ජීවිතයේ මල් පල ගන්වන්නට පුළුවන්. බද්දිය හිමි දේශනය අවසන් කරමින් කියයි ඔබ වහන්සේ ඒ නෙළුම් මල් මත බෝසතුන් ඇවිදීම පිළිබඳ මිත්‍යාව පැහැදිලි කිරීම ගැන සතුටුයි බද්දිය හිමියනි එය නිසිසේ සංකේතාත්මකව ඉදිරිපත් වුණා ආනන්ද හිමි පවසයි බුදුන් වහන්සේ මිනිසෙක් පාරිශුද්ධ වීම පිළිබඳව උන්වහන්සේගේ පණිවිඩය හැම දිනාටම හැම තාටමයි. උන්වහන්සේ සැබවින්ම මෙලොවට බිහි වූයේ පාරිශුද්ධත්වයේ සංකේතයක් විලසටයි. ඒ පැමිණියේත් අපටත් පාරිශුද්ධ වීමටයි පරිපූර්ණ වීමට උනන්දු කරවා මඟ පෙන්වා අපටත් නිර්වාණය සාක්ෂාත් කර දීමටයි එසේමයි ආනන්ද හිමියනි උන්වහන්සේගේ උපතේදී හටගත් නෙළුම්මල් හත පාරිශුද්ධ වීමේ පියවර හතෙහි සංකේතයක් විදියට ගන්නත් පුළුවන්. උන්වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගත්තේ ඒ පියවර සතෙන්. පුන්න ස්වාමීනි, එය අපට විස්තර කර දෙනවාද? එසේමයි යහපති ස්වාමීනි පුන්නහිමි පිළිතුරු දෙයි. හැත්තෑවි ඇති උන්වහන්සේ කණ්ඩායමි දෙවැනියාට ලාබාලම වූ රහතුන් වහන්සේයි. මම රත් විනීත සූත්‍රයෙන් පාඨයක් සඳහන් කරන්නම්. ගුණවත් කමෙහි පාරිශුද්ධත්වය මනසෙහි පාරිශුද්ධත්වය සඳහායි. මනසෙහි පාරිශුද්ධත්වය දසුනේහි පාරිශුද්ධත්වය සඳහායි. දසුනෙහි පාරිශුද්ධත්වය සැකය අභිභවා යාමටයි සැකය අභිභවා යෑමෙන් ලැබෙන පාරිශුද්ධත්වය බුද්ධේ පාරිශුද්ධත්වයයි නිවන් මඟ දැක්මට මඟ හෙළි කිරීමයි නොමග කුමක්දයි දැකීමටයි මෙයින්ම මාර්ගය පැහැදිලි වෙයි මෙයින්ම බැඳීම් සිඳ බිඳ නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වෙයි. බුදුන් වහන්සේගේ සරණෙහි සෙවණෙන් උතුම් ජීවිතේ ගත කරන්නේ එසේ නොඇලී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටයි. පුන්න ස්වාමීනි යහපතේ පාරිශුද්ධත්වයේ නැතිව නිකලෙස් නොවි සත්‍ය වටහාගත නොහැකි ධර්මය මෙය මනාව පැහැදිලි කරයි හිමිවරුනි අදට මෙය සෑහේයයි සිතෙයි මහා කස්සප හිමි පවසයි අප අපේ විවේක ස්ථාන වෙත ගොස් මේ අසෝදය මෙනෙහි කර බුදුන් වහන්සේගේ උතුම් ජීවිතය ගැන මෙනෙහි කරමු හෙට දින යලි හමුවෙමු රහතුන් වහන්සේලා නැගිට වැඩිහිටියන්ට වැඳ අවසර ගනිති එකිනෙකා බැගින් ඔව්හු නිහඬව සභා ගැබ හැර යති. ඒ යන මඟ අඳුරේ ඔවුන් හැමදෙනාම වටා සියුම් නිල් ආලෝකයක් විහිදෙයි. ඒ හැම දෙනාගේ රැස් ධාරාය අඳුර බිඳින්නට ඔවුන්ට පන්දම් දැල් අවශ්‍ය නොවේ. ඔවුන්ගේම අවබෝධයෙන් උපන් ආලෝකයෙන් ඔවුන්ගේ මඟ ආලෝකමත් වෙයි.